ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම අපූරු කතාවක් ගැන. මේ කතාව දිගහැරෙන්නේ සාමාන්‍ය ආහාර වේලක්, ඒකට එරෙහිව නැගුණු පොඩි විරෝධයක් සහ සිදුවීම හරහා අවබෝධය කරා යන පුදුම හිතන තරම් නූතන ගමනක් ගැනයි. හොඳයි මේ කතාව පටන් ගන්නෙ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක භික්ෂුන් පිරිසක් එක්ක කාසි ජනපදය හරහා වඩිනවා. ඉතින් මේ ගමන අතරතුරේදී උන්වහන්සේ භික්ෂුන්ට සරල උපදේශයක් දෙනවා. ඒත් ඒක පස්සේ ලොකු වාදයකට මුල පුරන උපදේශයක්. උන්වහන්සේ මෙතනදි පැහැදිලි කරනවා ඒ කියන්නේ තමන් වහන්සේම අත්දැකීමෙන් දන්න දෙයක් සවස් කාලයේ ආහාරයෙන් වැළකීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන ඉතින් උන්වහන්සේ භික්ෂූන්ටත් ආරාධනා කරනවා ඔවුන්ගේම ශාරීරික මානසික සුවය වෙනුවෙන් මේ පිළිවෙත අනුගමනය කරන්න කියලා. මේ කියන ප්‍රතිලාභ නිකන් හිතලා කියන දේවල් නෙවෙයි ඇත්තටම ප්‍රායෝගික දේවල්. වඩා හොඳ සෞඛ්‍යයක්, ශරීරයට සැහැල්ලුවක් සහ පහසුවක්. ඉතින් බොහෝ භික්ෂුන් වහන්සේලා මේකට කැමැත්තෙන්ම එකඟ වුණා. ඒත් හැමෝම මේකට එකඟ වුණේ නැහැ. කීටාගිරි කියන ගමේ හිටපු භික්ෂූන් දෙන්නෙක් අස්සජී සහ පුනබ්බසු මේකට විරුද්ධ වුණා. අනිත් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ උපදේශය ගැන කිව්වම ඒ දෙන්න ඊටාම ප්‍රායෝගික හේතුවක් දක්වමින් විරෝධය පෑවා. ඔවුන්ගේ තර්කය ඇත්තටම අපි හැමෝටම හුරු පුරුදු එකක්. දැන් අපිට ලැබෙන අතටම දැනෙන සැපක් අනාගතේ කවදාරි ලැබෙයි කියන එච්චර විශ්වාස නැති දෙයක් වෙනුවෙන් අතාරින්න මොකටද කියන ප්‍රශ්නය. දැන් බලන්න මේ ප්‍රතික්ෂේප කිරීම ගැන ආරංචි වුණාම බුදුරජාණන් වහන්සේ ඇයි නීතිය කැඩුවේ කියලා දෝෂාරෝපණය කළේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ කළේ මුළු කතාවම මුළු සංවාදයම සම්පූර්ණ වෙනස්ම පැත්තකට හරවපු එක. උන්වහන්සේ ඔවුන්ගෙන් කෙලින්ම ප්‍රශ්නයක් අහලවා මම කවදා හරි දේශනා කරලා තියනවද? ඔයාලා විඳින ඕනෑම වේදනාවක් ඒක සැප වේවා දුක වේවා මෙදිහත් එකක් වේවා ඒ හැම එකක්ම අධ්‍යාත්මික දියුණුවට හේතු වෙනවා කියලා. ඉතින් ඒකට පිළිතුර නැහැ කියන එක උන්ම පිළිගන්නවා. හරි. අපි මේක ටිකක් ගැහැඟුරට බලමු. මොකද මේ තමයි මුළු සූත්‍රයේම හරය. කාරණීය සැපද දුකද කියන එක නෙවෙයි. කාරණේ තියෙන්නේ ප්‍රතිවිපාකවල. සමහර වෙලාවට අපි විඳින සැපයක් ආධ්‍යාත්මිකව අපිව විනාශ කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අපි විඳින දුකක්, වේදනාවක් ඒක අපේ ආධ්‍යාත්මික ගමනට හරිම ඵලදායී වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට තේරුම් ගන්න ඕන වැදගත්ම වැදගත්ම දේ තමයි මේ යම් අත්දැකීමක වටිනාකම තීරණය වෙන්නේ ඒක අපිව කුසල් පැත්තට ඒ කියන්නේ ප්‍රඥාව මෛත්‍රිය වගේ ගුණධර්ම පැත්තට යොමු කරනවාද එහෙම නැත්නම් ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල් පැත්තට තල්ලු කරනවාද කියන එක මත ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ගමන හැමෝටම එකම විදිහට යන්න බෑ කියලා ඒ වගේම මේ කියන අප්‍රමාදී බව ඒ කියන්නේ නොපසුබට උත්සාහය හැමෝටම එක වගේ අවශ්‍ය වෙන්නේත් නෑ ඒ කියන්නේ ගමන සම්පූර්ණයෙන්ම අවසන් කරපු අයට තවත් මහන්සි වෙන්න දෙයක් නැහැ. හැබැයි තවමත් ගමනේ ඉන්න පුහුණු වෙන අයට නම් නොපසුබට උත්සාහය අත්‍යවශ්‍යයි. ඉතින් තමන් ඉන්නේ කොතනද කියලා තේරුම් ගන්න උදව්වක් විදියට උන්වහන්සේ මේ ආර්ය පුද්ගලයන් වර්ග 7 ගැන පැහැදිලි කිරීමක් කරනවා. අපි බලමු ඒක මොන වගේද කියලා. දැන් මේ වගුව දිහා බැලුවම පේනවා මේක හරියට අධ්‍යාත්මික ගමනිය සිටියමක් වගේ. Taman ඉන්න තැන හොයාගන්න පුළුවන්. බලන්න පළවෙනි දෙන්න. ඔබතෝ භාග විමුක්ත සහ පඤ්ඤා විමුක්ත එයාලා ඉලක්කයට ගිහින් ඉවරයි. ඒ නිසා යාලට තවත් වීරිය කඩන්න දෙයක් නැහැ. හැබැයි අනිත් පස් දෙනා කාය සකේඳන් සද්ධානුසාරී වණකම්ම. තවමත් පුහුණුව ලබන අය. ඉතින් එයාලට නම් ගමන සම්පූර්ණ කරන්න නොපසුබට උත්සාහය කියන එක නැතුවම බරි දෙයක්. ඉතින් මේ කියන්නේ නොපෙසුබට උත්සාහය කියන්නේ මොකක්ද? ඒක පේන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලිව දේශනා කළා. අවබෝධය කියන්නේ එක රැයකින් එක පාරටම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූලව පියවරෙන් පියවර යන්න ඕන ගමනක්. මෙන්න මේක තමයි ගමනේ අනුපිළිවෙල. බලන්න මේක කොච්චර තාර්කානුකූලද කියලා. මුලින්ම ශ්‍රද්ධාවෙන්, ඒ කියන්නේ විශ්වාසයෙන් පටන් ගන්නවා. ඊට පස්සේ ගුරුවරයෙක් හොයාගෙන යනවා. හොඳට ධර්මයට සවන් දෙනවා. ඒ අහගත්ත දේ මතක තියාගන්නවා. ඊටත් පස්සේ නිකංව පිළිගන්නේ නැතුව ප්‍රඥාවෙන් ඒකේ අර්ථය විමසලා බලනවා. අනේ ඒ ඔක්කොම කරලා තමයි අවසානයේදී කැපවීමෙන් යුතුව ඒක පිළිපදින්න උත්සාහ කරන්නේ. ඒ උත්සාහය තුලින් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඔන්න ඔය ක්‍රමානුකූල මාර්ගය පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ ආයමත් අර භික්ෂූන් දෙන්න අස්සජී සහ පුනබ්බසු දෙසට හැරෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කරන්නේ ඒ දෙන්න මේ මාර්ගෙන් කොහොමද පිටපැන්නේ කොතනද වරද්ද ගත්තේ කියලා හරිම තියුණු විග්‍රහයක් ඉදිරිපත් කරන එක. ඉතින් ඒ දෙන්නට වැරදුනේ කොතනද? බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයට අනුව එයාලා හැම පියවරක්ම අසමත්. ෂණිකව ලැබෙන සැපයට ඇලී ගැලී ඉන්න ගිහින් එයාලා අර මුලින් කියපු සම්පූර්ණ පුහුණුවම කඩාකප්පල් කරගෙන බලන්න එයාලට ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ. ගුරුවරෙක් ළඟට ගියේ නැහැ. ධර්මයට හරියට ඇහුම්කන් දුන්නේ නැහැ. මතක තියාගත්තෙත් නැහැ. අර්ථය විමසන්න ගියෙත් නැහැ. ඉතින් ඒ නිසා පිළිපදින්න ආසාවක්වත් උත්සාහයක්වත් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ අර ක්‍රමානුකූල පුහුණුවේ හැම පියවරකදීම එයාලා පස්සට ගිහින් මේ මාර්ගයේ සාර්ථක වෙන්න නම් නිකංම නීති ටිකක් අනුගමනය කරලා මදි ඊට වඩා ගැඹුරු දෙයක් අවශ්‍යයි. ඒ තමයි අපේ හිතන විදිහේ අපේ මානසිකත්වයේ ලොකු වෙනසක් සහ කොයිම වෙලාවකවත් කඩන්න බැරි නොසලන කැපවීමක්. මෙන්න මේක තමයි ඒ මානසිකත්වයේ පදනම. භාග්‍යවතුන් වහන්සේ තමයි ගුරුවරයා මම ශ්‍රාවකයා දන්නේ උන්වහන්සේ මම දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ වගේ විශ්වාසයක් සහ නිහතමානී බවක් තියෙන මනසක් හරියට සරුසාර පොලොවක් වගේ ධර්මය කියන බීජය පැලවෙලා හොඳට වර්ධනය වෙන්න පුරුවන් වෙන්නේ අන්න එතකොටයි. උන් ওই නිහතමානී ආකල්පය හිතේ තියාගත්තම එකෙන් ඇතිවෙනෝ හරිම ප්‍රබල නොසලෙන අදිෂ්ඨානයක්. කැපූ ශිෂ්‍යයෙක් ඇති කරගන්න ඕන අදිෂ්ඨානය තමයි මේ. මේක තමයි කැපවීමේ ඉහළම මට්ටම. මගේ ශරීරයේ සම නහර ඇට විතරක් ඉතුරුනත් කමක් නැහැ. මස්ලේ වියලිලා ගියත් කමක් නැහැ. මිනිස්සෙකුට Tamanගේ ශක්තියෙන්, වීරයෙන්, උත්සාහයෙන් යමක් ලබා ගන්න පුරවන් නම් අන්න ඒ දේ ලබා ගන්නකම් මම මේ උත්සාහය නවත්තන්නේ නැහැ. මේක හරියට ජයග්‍රහණය හෝ මරණය මිසක් අතරමඟ නැවතීමක් නැහැ කියන වගේ පූර්ණ ප්‍රතිඥාවක්. ඔන්න ඔය වගේ අතිශය කැපවීමක් කරන කෙනෙකුට ලැබෙන ප්‍රතිඵලය දෛවයට බාර දෙන්න ඕනේ දෙයක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙනුවට සහතික කර හැකි ප්‍රතිඵල දෙකක් ගැන උන්වහන්සේ කියනවා. මේකේ තේරුම හරිම පැහැදිලි. ඇත්තටම කැපවල මේ ගමන යන කෙනෙක්ගේ උත්සාහය කවදාවත් අපතේ යන්නේ නැහැ. ඒ මාර්ගයේ එයාව නිසිකවම උසස්ම අවබෝධ මට්ටම් දෙකෙන් එකකට අරගෙන යනවා. එක්කෝ මේ ජීවිතේදීම ලබන පූර්ණ විමුක්තිය, ඒ කියන්නේ රහත්භාවය, එළම නැත්නම් යම්තා කෙලස් ඉතුරු වුණොත් අනාගාමී කෙන තත්ත්වයටපත් වෙනවා. ඒකෙන් පසුව ලබන විමුක්තිය සහතික වෙනවා. ඉතින් කීටාගිරි සූත්‍රය අවසානයේදී අපි ඉස්සරහට ගෙනත් තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නය. යම් මාර්ගයක් අපිට පූර්ණ අවබෝධය හරි එහෙම නැත්නම් සහතික කළ දියුණුවක් හරි පොරොන්දු වෙනවා නම් අපේ මේ නූතන ජීවිතේදී ඒ වගේ නොසැලෙන උත්සාහයක් දරන තරම් වටිනා දෙයක් මොකක්ද? බලන්න රාත්‍රී කෑම වේලක් ගැන ඇතිවුණු සරල කතාවක් අවසානයේදී මිනිස් හැකියාවන්ගේ කොයිතරම් ගැඹුරු සිතියමක් බවට පරිවර්තනය වෙනවාද කියලා.